අරමුණු වෙනස් වෙනවා සතිය ඉහළ පහළ යනවා ඒකට කමන්නේ නමුත් මේක දිගට පවත්වන්න පුළුවන් කියන විශ්වාසය ආත්ම විශ්වාසය තමයි යෝගාචර ගමනේ අනිවාර්යයෙන්ම ඍජු ප්‍රගතිය ප්‍රගමණය විශ්ව කරනදී අරමුණු වෙනස් වෙනවා ඉරියව් වෙනස් වෙනවා කියන එක කරදරයකට ගන්න නැතුව ඒ මොනවා වෙනස් වුණත් සතිය අකන්නව පවත්වාගෙන යන්න ගන්න ප්‍රයත්නය ඒ තරමට කමටහන් සුද්ධ වෙලා ඉන්නවනම් ඒ යෝගාවචරයට භාවනා මධ්‍යස්ථානක වෙන්න ඕනක මොකුත් නැහැ. ඉඳ ගන්නම කියලා ඕනක මොකුත් නැහැ. කොයි ඉරියව්වේ හිටියත් කොතනකින් හරි පටන් අරගන්න සතියකට වෙනදට වැඩිය පොඩ්ඩක් පවත් ගන්න. එතකොට වාර ගණනක් දවසේදී වැඩි කරන්න එක වාරයකදී ඉන්න සති චිත්තක්ෂණ ගණනක් වැඩි කරන්න බොහෝම ශීක්‍රයෙන් සතිය බොහෝම ස්ථාවර තැනකට එනවා. සක්මන් භාවනාවේදී පාදයේ එසවීම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 පශ්චාත්තාප එනවනම් පොඩ්ඩක් උත්සාහ කරන්න බලන්න මේ පශ්චාත්තාපයේ තියෙන වර්තමානෙද නැද්ද කියලා. අතීතය ගැන හිතන්නේ වර්තමානේ නම් ඒකත් සතියට හොඳ ආරමුණක්. ඒ ගැන පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඉතිවිලි හිතුණයි කියලා. පොඩ්ඩක් අවබෝධ කෙරුවොත් ඒ හිතන්නේ අතීතේ වුණාට දැන්නේ හිතන්නේ. ඒක සතියට හොඳ ආරමුණක්. ඒක හැබැයි ආධුනිකයෙකුට බරපතල වැඩි. එනිසා හිතනවා කියන එක කෙරෙන දෙයක් නම් Taman හිතනව නෙවෙයි. අතීතයේ හිතුවා දැන්නේ හිතන්නේ.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 ඉතින් හිතන්න ගියා නම් කන පැල්ලෙන්න ගහනවා. ඒක නෙවෙයි ආවේ නම් හිතෙනවා නම් කිසිම අකුසලයක් නැහැ. අකුසලේ වෙන්නේ ඒකට වෛර කරන තැන ඉඳලා තමයි. අකුසලේ වෙන්නේ ඒක තියේදී ආනපන හොනකොට තමයි. ඊටිවිලි හිතනකොට ඕනි අතීතයක් හිතන ගැන පශ්චාත්තාප වෙන්න ගියන් නමුත් ඔක්කොම සිද්ධ වෙන්නේ වර්තමානයේ. මේ දැන් මෙතන. ඒ හිතවිල්ලකට බෑ සතිය කඩන්න. මෝඩකමට පුළුවන්.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 සතියට බාධා භාවනාවට බාධායි කියලා කියන්නේ සතිය මත සතිය ලබා ගැනීම කරන භාවනාවක් වෙන්න බෑ ඒක. ඒ නිසා වේදනාව කියලා කියන්නේ භාවනාව ජීවිතේට සිරදෙව්දුව ගෙට වැඩියා කියලා කියන්නේ. වේදනාවට පස්සේ ඵලයන් කිව්වත් යන්නේ. දෙක ඒ වේදනාව ඇවිල්ලා දරා ගන්න බැරුව ගියයි කියලා කියනවා. ශරීරයෙන් අහන්න දැන් ඔබට මොකද්ද කරන්න ඕනේ කියලා. එයා කියයි. ඔබට කිසිම කෙනෙක් විශේෂඥ අවශ්‍ය කරන්නේ නැහැ.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 උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර නිවන් සැනසීම ලැබේවයි ප්‍රාර්ථනා කරමි. පිඹීම හැකිලිම පේන වෙලාවක නැත්තම් මූණට මූණ දාලා ඉන්න වෙලාවක විතර අවුලා ගන්න හෝ එසේ අවුලා ගන්න අද විතර වார்த்தාවට ඇතුළත් කිරීම පිළිබඳ දක්ෂතාවය පෙන්ලා නැහැ. ඉතින් ඒ නිසා මේ වැඩෙන ඉන්ද්‍රයන් තියුණු වෙන්නේ නැහැ. තියුණු කරන්න නම් එක පිඹීමක් හැකිලිමක් හෝ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 හැකිලීමක් වුණා මෙනේ කරා මෙන්න හැකිලීම කියලා අඩු ගානේ නිකන් කියවනකට ලිවීම කියලා කරන පොඩි කාලේ. ඒක හරි කරලා ඉගෙන ගන්න. නැත්නම් ඉතින් හැමදාම කන පින්නම් ගන්න වෙනවා. පේන වෙලාවදී බලන්නේ ගියාට පස්සේ අඳනවා. එක උපක්‍රමයක් තියෙන පේන වෙලාවදී විස්තටික් යන. ඒකෝනේ මේ වගේ එක වැඩි කරන්න බලන්න. ඕක තමයි භාවනාවේදී මේ ඉන්ද්‍රිය තියුණු කරන්න, දියුණු කරන්න තියෙන ක්‍රමයේ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 ගෞරවනීය ස්වාමීන් වහන්සේ ইহත සිත් දෙක සිත් දෙක පහදා දෙනමින් ඉල්ලමි. පළමු දින ඇසු සීඩී තැටිය නැවත ඇසීමට සලස්වන මෙන්ද ඉල්ලමි. දීර්ඝායු වේවා. මුළු එකම කියවන්න ඇහෙන්නේ නැහැ කියවට. මුළු එකම ආයතනයක් කියවන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත මම පර්යංකේ ආනාපාන සති භාවනාව ආස්වාස ප්‍රස්වාස ලෙස මෙනෙහි කළෙමි.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 ගමන්ට කෙල ගැහිල්ලක් මූණට කෙල ගැහිල්ලක් කරුණාකරලා එහෙම එයාගේ විවිධ හැඩතල පෙන්නකොට විවිධ වෙස්කන් වීම් පෙන්නකොට පොඩ්ඩක් බලාන ඉන්න ඇයි දෙකක් උනේ ඇයි තුනක් උනේ කියලා අහන එක අනිවාර්යයෙන්ම වර්ධනයට බාධායි නැත්නම් ස්වභාවික ගලණයට බාධා. ඉතින් යෝගාවචරයේ තියෙන සැකේ කියන්නේ ඕක තමයි. ශ්‍රද්ධාව කියන්නේ ඕක නෙවෙයි. ඔය පෙන්ුණා ඕක ඇත්ත නම. ඕක නැවත නැවත පේන්න ඇති. එතකොට ওই සැක හැරෙනවා. සැක හැරෙනවා අලුත් වෙන්න ලෑස්ති වෙනවා.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 එය ක්‍රමයෙන් අඩුවන විට දකුණු කකුලේ තද වේදනාවක් ඇතිවිය. ඉන්පසු මට ඉන් නැගී සිටියෙමි. ඉන්පසු මම ඉන් නැගී සිටියෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙයට ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. ස්වාමිනි ඔබ වහන්සේට නිරෝගී මේ වார்த்தාවට ඇතුල්කරනද ආස බිම්බි මහකිලුම බලනකොට පේන්නේ මොනවද කියලා. මම දකුණ කියලා බලනකොට පේන්නේ මොනවද කියලා ඒකයි නෑ.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 එක වාක්‍යයක්වත් ලියන්න පුරුදු වෙන්න ඔක්කොමලා ඒක පන්නලා යන්න හදනවා. ඒක අහනවා මම මොකද කරන්නේ? ඊගාට මොකද වෙන්නේ? මේක මොකද්ද කියලා අහනවා. ඉතින් ඒක ලියවෙන්නේ නැති හැටි හරිම විශ්වසනීයයි. කිසිම කෙනෙක් අතින් කොච්චර අද්දකින් පෑන අල්ලගෙන ලියන්නේ ගියත් ඒක ලියවෙන්නේ නැතුව පිටපැත්තකට යනවා. ඒ තරම්ම හිත වංචනිකයි. හිතවරම කෙලස් කියන එක බොහොම චපලයි. ඉතින් යෝගාචර අදිෂ්ඨානයක් ගන්නකොට භාවනා කරනවා වගේම එක තැරයක්, එක වාක්‍යයක හෝ මෙන්න මගේ මූල කර්මත්තානේ මෙන්න ආස්වාස මෙන්න පිම්බීම මෙන්න හැකිලිම කියලා හෝ ලියෙන්නේ නැති හැටි හරිම ලස්සනයි. බොහොම නෙමෙයි මේ පිටිපස්සෙන් කවුරු හරි පිස්තෝලයක් තියාගෙන ලියපන් කිව්වත් ඒක නම් ලියන්නේ. ඒ තරම් හරි පුදුමයි මේ අපේ හිතවල තියෙන ඔක්කොම එකයි. එක්කෙනෙකුටවත් බෑ ඒක මේ ඒ කට්ටේ පන්නන්න. ඊට පස්සේ ඉතින් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. කවදා හරි ওই පළවෙනි වාක්‍යය කියන්නේ එදා එන කවදාක ප්‍රශ්නයක් එනවා. ඒ තරම්ම විශ්වාසයි ඒක නමුත් ලිය වෙන්නේ නැහැ. අම්මා මුත්තා කිව්වත් ලියන්නේ නැහැ. ඉතින් මාත් ඒකට හොඳටම හුරුතු වෙලා රිට්‍රීට් 117ක් කරලා තාම මම මැරිලා නැහැ කියන එක හිතන්න. මම දන්නවා ඔහොම නේ කොච්චර වැඳලා කිව්වත් ඒක නම් ගියෙන්නේ නැහැ. බොහොම උනන්දුවක් තියෙනවා බොහොම ඈත පැලඳර වෙනවා බොහොම ආයාසයෙන් ඉන්නේ ආදරෙන් තමයි ලියන්නේ මේක ලියවෙන්නේ නැතිව බලනකොට ඒක පුදුමාකාර ගතියක් තියෙනවා කරුණාකර ආධුනිකයන්ඩයි ප්‍රවීණයන්ඩයි මම කියන්නේ එක වාක්‍යයක් අඩු ගන්න තමන් කරන මූල කර්මස්ථාන ගැන මෙච්චර ආසරෙන් ගියකේ ඒ හිස්තෙන් ටික පුරවලා දාන්න පුදුම දියුණුවක් එන්න පටන් අරගන්න. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නවක යෝගිනියක් මේ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 සියුම් බවක් දැනි දැනිනි. මෙනෙහි කල්මි මධ්‍යස්ත බවක් දැනුනි. මේ ඇසුරින් සිහියෙන් එම කාලය පුරාම මූල සමීකර කර්මස්ථානයේ සිත රඳවා ගත හැකි විය. ප්‍රශ්නය ස්වාමිනී මම නිවැරදිද? ඔබ වහන්සේට නිදික් නෝගී සුවය. ආරිසෝක් මූල කර්මස්ථානේ නොලියන්න පුදුම දක්ෂකමක් තියෙනවා. අට පොලක සඳහන් කළ තියෙනවා මූල කර්මත්තට ආවයි කියලා මොනවද දැක්කේ කියලා කියන්නේ. ඒක ඒක විතරක් ලියන්නේ නැහැ. ඒ නිසා කරුණාකර මේ කට්ටියට කියන්නේ ඔය ඒ ලක්ෂණේ හරි ෂෝක්. අරගෙන පෙන්නලා දෙන්න මෙන්න මේ මූල කර්මවලට ආරසුණා දැක්කේ කියලා ඒ හය පොලේ ලියනවනම් භාවනා බොහෝ ඉක්ම. ඒක වැඩමුළු නායකත්වයෙන් මම ඉල්ලන්නේ මේ ඔය යොමු තියාගන්න. ලියාගන්න කට්ටියට කියලා දෙන්න. හරි ගසලා මෙන්න මෙතෙන්ද එනකොට මේ හොඳටම මූල කර්මස්ථානය ගැන විස්තර අතුලත් කරන්න ඕන තැන. ඒක හිස්තන තියෙන හැටි. ඒ තරම් අපේ හිත මේ පන්නලාගෙන යන හැටි.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 දහලා පුරුදු කරපේකනට විතරක් වම ඔසවන තබන වෙලාවේ තොරතුරු තබන වෙලාවේ තොරතුරු වලින් වෙන් කරන්න. ඒක තීරුම් ගත්ත එකනට ඔසවන වෙලාවේ තොරතුරු යවන වෙලාවේ තොරතුරු තබන තොර වෙලාවේ තොරතුරු ගා තුන කඩන්න. දැන් මේකේ තොරතුරු වර්ගයක් තියෙනවා. නමුත් ඒකට වැරදිලා වගේ ලියවිලා තියෙනවා බොහොම වටිනවා. නමුත් මේක මේ මේ වම තියෙනවා මේ දකුණු වෙලාවේ තවදුරටත් පරිච්ඡේද කරලා පෙන්වන්න පුළුවන් නේද? වෙන්කර දක්වන්න පුළුවන් නම් මේක තමයි භාවනා ඥානය කියලා කියන්නේ. ඉතින් ඒක තොරතුරු දැකලා ලියන්නේ නැත්නම් හෝ ලියලා වෙන් කරගන්න නැත්නම් ඉතින් එතකොට ඔය ඉල්ලන බලාපොරොත්තු වෙන චුණුකම ඉන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් ඉදිරියට වෙනවා මොකද්ද කරන්නේ කියන්නේ. කළ යුත්තේ මේ තොරතුරු අවුලන්න හරියට ඒ ඒ අරමුණු වලට දාලා ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන්නෙක්මි. සක්මන් භාවනාවෙන් පසු පරයන්කේ වාඩි වී ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු කළ විට රළුවට ආස්වාස ප්‍රාස්වාස දැනි. ආස්වාස ප්‍රාස්වාසයේ වෙනසද වැටහි. විනාඩි කිහිපයක් යන විට ආස්වාස ප්‍රාස්වාස සියුම් වී නොදණී යයි. කයේ පැද්දීම සියුම් ලෙස දැනී නොදණී යයි. ඊට පසුව කිසිවක් නොදැනෙන තත්වයකටපත් වේ. වරින් වර සියුම් වේදනා කයේ සිසිල් බව, උණුසුම් බව දැනී නොදණී යයි. නමුත් කිසිවක් නොදැනෙන తත්වය දිගටම පවතී. බොහෝ වේලාවක් මෙම తත්වයම පවතී. එවිට භාවනාවක් කරනවාද නිකම්ම බලා සිටිනවාද කියා සිතේ. මෙම తත්වය වරදක් ඇතනම් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම අත්භවයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකෙත් වාක්‍යයක් ලියලා තිනවා මට ආශ්‍රව ප්‍රසවාස දෙකේ වෙනස වැටහෙනවයි කියලා. හැබැයි මොකද්ද කියලා නැහැ. ඒ කියන්නේ තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඒ තොරතුරු බාරගෙන නැහැ.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 ඉවරයි. ඒක හරියට කියන්න ඕනේ. ඒතකොට ප්‍රශ්න ගානක් කියන්න පටන් ගන්නකොටම ඉවර බවත් මතක් කරගන්න කොහොමරි අපි පැය ගත කරලා තිනවා. තව විනාඩි සල්පයක් නම් ඉතුරු වෙලා තිනවා. කාට හරි ඒ අතරමැද මොනාර කියන්න කරන්න ඉතුරුලා තියෙනවා නම් අඩපාඩුවක් සම්පූර්ණ කරන්න පුළුවන්. නැත්නම් අපි ගන්නවා කාලේ පරියංග භාවනා සක්මන් භාවනාව සඳහා. ඒකල අපි තුනට රැස් වෙන්න බලාපොරොත්තු වෙනවා පරියංග භාවනාවට. හොඳයි. එහෙනම් අපිට වෙන ප්‍රශ්න ගන්න බවයි තියෙන්නේ. ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරමු. තුනට නැවත රැස් වෙමු. හරියක බානවා. ශිරු දනාවටම තේරුවන් සාරණයි.